අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්නින් පටන් අරගමු ඊට ප්‍රස්තාවල ලැබෙන පරිදි සභාවෙන් මතුවෙන ප්‍රශ්න ටික තියලා මම ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන විදිහට ඒ තරංගයෙන් ඉල්ලා හිටනවා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම මූල කර්මස්ථානයේ ලෙස පිම්වීම හැකිලිම කරන අයෙක්මි දැන් මට හොඳට පිම්වීම හැකිලිම මෙනෙහි කළ හැක පිම්බෙන විට දැනෙන තද බවද හැකිලෙන විට දැනෙන සියුම් බවද දැනේ මුලදී පිම්වීම හැකිලිම එක් ක්‍රියාවක් ලෙස පෙනුණත් දැන් එය වෙනස් වෙමින් පවතින දෙයක් ලෙස පෙනේ එසේම එහි මුල මැද අග හොඳින් මෙනෙහි කරන විට ඇතිවීමත් නැතිවීමත් වෙනස් වෙමින් පැවතීමත් අවබෝධ වේ. රූපයේ ඇති ඇතිවීම නැතිවීම වෙනස් වෙමින් පැවතීම මෙය ලෙස මට හැඟේ. මාගේ අවබෝධයේ වැරැද්දක් තිබේ නම් පෙන්වා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. වාර්තා කරනගත් උත්සාහය සාර්ථකයි. හැබැයි මේ පිම්බෙන වෙලාවේ පිම්බීමේ පිම්බීමේ ආවේනික ලක්ෂණ හැකිලිමේ වෙනස් වෙන හැටි බලන විදිය විචක්ෂණ ඥානයක් මේකේ පේන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් ඒ මේකේ තියෙන විනාශ වෙන ගතිය, දුක් වෙන ගතිය දැනගන්න කැමති නම් එතන ඉතාම සමීපව ඇති හැටි දැනගන්න කැමති නම් මේ ආස්වාද ප්‍රසවාසයේ ආස්වාසෙන් ආස්වාසයට වෙන වෙනස්කම් වගේම ආස්වාසෙන් ප්‍රසවාසයට වෙන වෙනස්කම් පිළිබඳව හොඳ උනන්දු වුණොත් ඔය වගේ තියෙන මේ ඔය කියන මට්ටමට ගියාට පස්සේ ගොඩක් කරුණු අල්ල ගන්න පුළුවන්. ඒ දැක්ක කරුණු වාර්තාගත කරන්න පුළුවන් නම් ආ බොහොම ඉක්මනයි භාවනාව. ඒක නිසා තව පොඩ්ඩක් වාර්තාගත කිරීමේදී මේට වැඩිය උනන්දු වෙන්න ශිල්පයක් තියෙනවා මේකේ. අන්නේ ශිල්පයට අනුව කටයුතු කරන්න කියලා කියන්නේ. පූජනීය ගරු ස්වාමින් වහන්සේට පාද නමස්කාර කරමි. ගුරු උපදේශ ඊටාම භක්තියෙන් පිළිපදිමි. මට අවසරයි. අද දින උදේ 4ට බුදු අමාමහිමියන් වඳින විට ඒ දෙස මොහොතක් බලා සිටින විට මහත් සංවේදී බවක් දැනුණා. අපේ පුත්‍රයන් වහන්සේලාත් ඊටාම ගැඹුරු ධර්මය අපට අවබෝධ වෙන විදිය හදවතට කාවදින ලෙස දේශනා කරමින් කමඨහන් පැහැදිලිවත් තේරුම් කර දෙනවා නේද කියා මා ලබන පින් කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වේවා යටිකුරු වෙලා තිබෙන දෙයක් උඩු අතට හැරුණා. ඒ එක්ක යටිහිතින් නියෝගයක් ආවා. තව දින දෙකක් විතර අප්‍රමාදී වේයන් කියලා. මම හැකිතරම් සෑම ඉරියව්වක්ම සතිමත් බව බව සතිමත්ව කරමි. දාණයට යන අවස්ථා සියල්ලම ආහාර පිගාන අතටපත් ආහාර දෙස බලන හැටි ඇඟිලි අනන ගෙන යන හැටි මුඛයට ඇතුල් කරන හැටි හපන රස විඳින කෙල සමග මිශ්‍ර වී ගලනාලයේ දිගේ කුසට වැටෙන ආදිය සක්මන් භාවනාව වම දකුණ විනාඩි 15ක් ඔසවමි යවමි තබමි බලමි පාදයේ දන හිස නැමෙන ඇඟිලි තද වෙන විලුඹ එසවෙන යවන විට සැහැල්ලු පාදයේ තද වී යටිපතුල රිදුම් දෙන බවත් වම් පාදයේ තරමක් බරගතියත් දකුණු පාදයේ සැහැල්ලුව පය භාගයක් පමණ යන විට දෙක සම තත්ත්වයට පැමිණෙන පාදවල හන්දි චලනයද දන හිසේ සිට සුදු පාට ඇටසැකිල්ලක් පාද දෙකේම චලනය වෙන හැටිද දකිමි. පර්යංක භාවනාව මම මෙතන ඉරියව්ව දකිමි. පිම්බීම හැකිලිම පිම්බෙනවාට වඩා ගොරෝසු නැති උණුසුමක් හැකිලෙන විට සැහැල්ලුව සීතල දැනේ. හැකිලිම කැඩි කැඩි යයි. විනාඩි 5ක් 10ක් විතර යන විට ශරීරය තද උඩ කොටස ශරීරයේ උඩ කොටස තද ගතිය උණුසුම් වී දියාරු වී වාතයෙන් විසිරී ගියා. ඒ සමග බාහිරින් සිසිල් සුළඟක් මුහුණට දැනුණා. මට අවබෝධ වුණේ මේ කය සතර ධාතුවත් බාහිර ඇත්තෙත් සතර ධාතුවක්. මෙය හේතුඵල ධහම කියා. ඒ සමග මනසින් මහහඬින් හේතුඵල දහමක් නේනම් කියා දෝංකාරයක් මෙන් ඇසුණා. භාවනාවේ අත්දකින දේ ලියන්න අපහසුයි දීර්ඝ වෙන නිසා. ගරු ස්වාමීන් වහන්ස මට සමා වෙලා මේවා නිවැරදි කර දෙන්න මම ඊටාම කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා. ත්වන් සරණයි. ඔව් ගොඩක් හඟුම්බර ගතියෙන් <clears throat> ලියලා තියෙන්නේ. නමුත් කෙසේ නමුත් අරමුණට මුණ දාලා තියෙනවා. ඉතින් මේ වගේ එක සිද්ධියක් නෙවෙයි සිද්ධි කීපයක් දිගට කරගන්න ඕනේ මේ දවස් දෙකයි තියෙන්නේ කියලා භාවනා වැඩමුළු ඉවරනාට භාවනා නැත කරන්න ඕන කමක් නැහැ. ඉස්සරහට හම් වෙන හැම ලදලත වෙලාවේ පුළුවන් තරම් මේක ක්‍රියාවත් කරන දැනටපත් කළොත් Tamanට ඉන්න තැනක් භාවනා මධ්‍යස්ථානයක් කරගන්න පුළුවන් වෙයි. නැත්නම් භාවනා මධ්‍යස්ථාන තියෙන තැන හොය හොය යන එකටත් වඩා ලීසි වැඩි තමයි තමන් කොතනද ඉන්නේ ඉන්න තරම් භාවනා මධ්‍යස්ථානයක් කරගන්න. ඒ නිසා සීමා කරගන්න එපා වැඩ පිළිවෙල දවස් දෙකකට. ඒ වගේම එකක් දැයි කීමකට දෙකකට නැවත නැවතත් මේක අත්දැක ගන්න පුළුවන් ක්‍රමයකට ගියොත් තමන්ටම නිර්වෘල් භාවයක් සහ සැකහැර දැනගැනීමේ අපි කියන එකට අදිමොක්කේ කියන විනිශ්චිත ගතියක් අවිනිශ්චිත ගතිය අඩු වෙලා ඉස්සරහට එනවා ඉතින් මේ ගැම්ම මේ රැල්ල කඩා ගන්න නැතුව දිගට පාත්තණ්ඩ කියලා කියන්නේ. අතිපූජනීය ස්වාමින් වහන්සේ තීන මිද්දය සහ ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ විස්තර කළ සිතෙහි ලීන බව අතර ඇති වෙනස පහදා දෙන සේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ වේවා. ඔය සඳහා කෙනෙකුට මේ නින්දර ගියාට පස්සේ හෝ ලීන භාවයටපත් වුණාට පස්සේ නැවත අවදි වෙන්නේ අරමුණටද නැද්ද කියන එක අනුව තමයි තීන්දුව කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමන්ගේ අත්දැකීම මේකට දෙන්න පුළුවන් නම් මේ නින්ද අත්දැක්කට පස්සේ නැත්නම් මේ දීන භාවයක් අත්දැක්කට පස්සේ නැවත අවදි වෙන්නේ නැත්නම් සිය එළඹ සිටින්නේ අරමුණටද එනතන් වෙන අතිරේක දේවල් වලටද කියන එක මේක නයි ඉදිරිපත් කරනවා ඒක හොඳ මේ සාකච්ඡාවට හොඳ කාරණාවක්. නමුත් අත්දැකීම් නැතුව බෑ විග්‍රහ කරන්න. ඒ නිසා තමන්ගේ අත්දැකීම කැමති නම් සභාගත කරන්න කියලා මං ඉල්ලයි. එහෙම නැත්නම් අපි යනවා ඊගාව ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාව මෙනෙහි කිරීමට ප්‍රථමයෙන් විනාඩි 25ක් 30ක් අතර කාලයක් සක්මන් මළුවේ ඇවිදීමට අවශ්‍ය වේ. නොමැතිනම් සිත අරමුණට ගැනීමට අපහසු වේ. එසේ කාලයක් ගෙවන් වූාට පසුව වම දකුණ වශයෙන් මෙනෙහි කරයි. පියවර 10ත් 15ත් අතර කාලයක් අරමුණේ සිටිය හැක. අනතුරුව සිත විසිරී යයි. බොහෝ විට ඉදිරියට කරන්නට තිබෙන කාර්යයක් සිතට නැගීම නිසා සිත විසිරෙන අවස්ථා වැඩිය. ඉන්පසුව ඊටමත් කෙටි කාලයක් තුල ඒ බව දැනගෙන අරමුණ තුල පිහිටයි. මේ ආකාරයෙන් විනාඩි 45ක් පමණ ගිය විට වම් පාදය විලුඹ පැත්තට වන්නට පොළවේ වැදී ශරීරයේ බර විලුඹ දිගේ පාදයේ කුඩා ඇඟිල්ලට ගමන් කරයි. ඒ සමගම පාදයේ විලුඹ කොටස ඉස්සී ඉතිරි ඇඟිලි පොළවේ වැදී පාදයේ ඉදිරි කොටස කැරකීමක් සිදුවේ. අනතුරුව වම් පාදය එසවේ. මේ ආකාරයට සතිය පාද දෙකේම පවතී. මේ ආකාරයෙන් පසුව පාදයේ ඉහළ උකුල් ඇටය පැද්දීමක් සහ දන හිස ඇටය අඩ කවයක ආකාරයෙන් පැද්දීමක් සිදුවේ. පසුව විලුඹ ඉහත ආකාරයට පොළවේ වදින ආකාරය දැනි. මෙම අවස්ථාව වන විට පාද දෙකම ඇටසැකිල්ලක් ගමන් කරන ලෙස ඊට පැහැදිලිව පෙනේ. මෙම ක්‍රමයේ වැරදි ඇතොත් පැහැදිලි කර දෙනි. පැහැදිලි කර දෙත්වා ඉදිරි ගුරු උපදෙස් මොනවාද? තෙරුවන් සරණයි. මේ පටන් ගන්නකොට සක්මනම එල්ල වෙන්න, පදම් වෙන්න, එහෙම නැත්නම් ඒකට හිත යන්න ටික වේලාවක් යනවා. ඒ නිසා හරියට ඒ මුල් කාලේ කරන සක්මන සක්මනටම පූරක ක්‍රියාවක් වෙනවා. පූරක කෘත්‍යයක් වෙනවා. ඒකට හොඳට ඉවසලා ඒ හිත ඒකට බැහැ ගන්නකම් ක්‍රම සාවිදි සලසලා දෙන්න ඕනේ. එකම තැන දිගින් දිගටම සක්මන් කරනකොට එච්චර වෙලා ගන්න නැතුව ඉක්මනට එන්න පුළුවන්. නමුත් ඒක හදිසි වෙන්න නරකයි. පුළුවන් තරම් මුලින් මුලින් හිත ඒකට යොමු කරව ගන්න වැඩපිළිවෙල යෝගාවචරයා කායිමත් අහලා වැඩක් නැහැ. තමන්ම දැනගන්න ඕනේ. එහෙම කරාට පස්සේ විස්තර ගොඩාක් පේන්න පටන් අර ගන්නවා. ඉතින් යම් විදියකට එහෙම සක්මනේ විස්තර අල්ලා ගන්න පුරුදු වෙච්ච යෝගාවචරයට අර හිතේ තැම්පත්කම නිසා නිකන් සාමාන්‍ය gedurudure වැඩකට එහෙම යනකොට උන අර විදිහටම පයේ විස්තර පේන්න පටන් ගන්නවා. එතකොටත් උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් මේක සක්මන් භාවනාවක් නොවුනට සාමාන්‍ය විදිනකොටත් පුළුවන් තරම් විස්තර ස්වභාවික ලක්ෂණ දක්නාසුලුව කටයුතු කරන්න පටන් අරගත්තොත් තමන්ට ඉදිනදා වැඩවලදීත් එහෙම ඇවිදින කරන වෙලාවෙදීත් නිකම්ම සක්මනක් හදා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි සක්මනේදී හොඳට මේ විදියට අවස්ථා වැටහිට කීකරු කරගත්තොත් tempat කරගත්තොත් ඊට පස්සේ කෙරෙන පරියන්කයත් බොහොම සාර්ථක වෙනවා. ඒ නිසා මේක දී ඇති තොරතුරු අනුව සාමාන්‍ය උපදේශයක් මිස විශේෂයෙන් කියන දෙයක් නෑ. යන විදිය හොඳයි. ඕම දිගට ඉදින්දා වැඩ වලටත් පරියන්කයටත් මේ ලැබෙන සක්මණේ ආනිසස්ස ලැබෙන විදිහට කටයුතු කරන්න කියලා කියනවා. පෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව පුහුණු කරන යෝගිනියක්. ඔබ වහන්සේ මට දිනක් දේශනා කළා අංක 1 සිට 10 දක්වා අංක 10 සිට 1 දක්වා ආනාපාන සති භාවනාව සතියෙන් පුරුදු කරන ලෙස. මම දැන් වාඩි වී භාවනාවට සූදානම් වූ පසු සිත සමාධිගත වෙනවා. සිත පිට යෑමක් සිදුවන්නේ නැහැ. මම මේ කාලය ඇතුළත අංක 1 සිට 100 දක්වාත් අංක 100 සිට 1 දක්වාත් කිසිම පැටලීමක් නැතුව සිත පිට යාමකින් තොරව කීප වාරයක් මේ ලෙසම ආනාපාන සති භාවනාව කරගෙන යමි. තවද සමහර දිනවල අංක 1 සිට 10 දක්වා පටන්ගෙන ආපසු 1ට පැමිණ නැවත අංක 1 සිට 15 දක්වාත් නැවත ආපසු 1 සිට 20 දක්වාත් අංක 5 ගානේ වැඩි කරමින් අංක 100 දක්වාම යනවා. මෙතෙන් සිට මා කුමන පියවරක් අනුගමනය කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව මම සක්මන් භාවනාව පටන්ගත් සැනින්ම පාද දෙකේම තිත වැලි ඇලුන ස්වභාවයක් දැනෙනවා. මට කිසිම මහන්සියක් නැතිව සක්මන් භාවනාව පැය දෙකක් වුවද කරන්න පුළුවනි. මම අනිවාර්යයෙන්ම පැය එකක් සක්මන් භාවනාව කර පර්යංක භාවනාවට වාඩි වෙනවා. මෙම භාවනා ක්‍රමය තව ඉදිරියට දියුණු කරගත යුත්තේ කෙසේද? කරුණාවෙන් පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ තොරතුරු ඉදිරිපත් කරලා තියෙන පරියංක භාවනාව විතරයි. සක්මන් භාවනාවේ පොඩි පොඩිම අඩුම තොරතුරු ගැත් තියෙන සක්මන් පරියංග භාවනාවේදී කරන විස්තරයේදී ආස්වාස් ප්‍රස්වාසය 10කට ගණන් කරලා හෝ 15කට ගණන් කරලා හෝ 20කට හෝ 100කට ගණන් කරලා ආශ්‍රව ප්‍රසවාසයේ මූණට මූණ දාලා අල්ලන්න හදාගත්තා නම් ගණන් කිරීම හිමීට නතර කරලා ආශ්වාසයේ ප්‍රශ්වාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද එහෙම නැත්නම් එnde ende ende ende ආස්වාසයෙන් ආස්වාසයට වෙනස් වෙන්නේ කොහොමද? ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. එහෙම බලන්නේ නැතුව දිගටම ගණන් කරකට හිටියොත් මේ විස්තර ටික වෙනුවට ගාන විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා මුලට මුල දාලා එනකන් ගණන් කිරීම කරන්න කරලා ඉවරලා හිමීට ගණන් කිරීම සහ මෙනෙහි කිරීම නතර කරලා අරමුණේ ආස්වාද ප්‍රස්වාසයේ විස්තර සංසන්දනාත්මක විස්තර ටික හොයන්න ගියොත් මෙතෙක් කළ ගණන් කරලා උපයාගත්ත මේ අවස්ථාවේ ප්‍රයෝජනයක් ගන්න නැත්නම් දිගටම ගණන් කර හිටියොත් භාවනා විදියුණක් කියන එකක් නැහැ මේ අරමුණ ඉදිරිපත් කිරීමේ දක්ෂකම විතරක් ඉදිරිපත් කර ගැනීමේ දක්ෂකම විතරයි ඉතුරු වෙන්නේ නමුත් උපදේශය කියන තියෙන ඉදිරිපත් කරගත්තට පස්සේ මෙනෙහි කිරීම නතර කරලා අරමුණේ ඒ ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග වෙනස් වෙන හැටි එකින් එකට වෙනස් වෙන හැටි බලන්න උත්සාහ කෙරුවොත් මීනාව පියවර ඉදිරියක් දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්ස ඊයේ රාත්‍රී පර්යංක භාවනාවේ යෙදී සිටින විට මා හුස්ම රැල්ලට සිත යොමු නොකොට සිත මොහොන ඉදිරියේ තබාගෙන සිටියෙමි. නිතැතිම්ම එය හුස්ම රැල්ලට ඇදී ගියද නැවත ඉන් එපිටටගෙන මොහොන ඉදිරියේ තබා සිටිවිලි එනවාදැයි බලමින් සිටියෙමි. පැය භාගයක පමණ කාලයක් තුල ඡායාවන් දෙක තුනක් පැමිණි අතර ඒවා රූප, ශබ්ද අරමුණු ලෙස නොව මෝහ අරමුණු ලෙස වර්ග කලිමි. මන්ද ඒවා රාග හෝ ද්වේෂ යන දෙකට අයත් නොවුණු නිසාය. මෙසේ සිටින විට කිසිත් අරමුණක් නැති නිසාදෝ රන් පැහැ වලාකුළු පෙනී නිහඬතාවයේ ත්‍රියුර වී සිත ඉහළට ඇදී යන්නට විය. මා නැවත බලෙන් සිත මොහොන ඉදිරියට ගෙන ආවෙමි. නැවත නැවතත් මෙසේ කරමින් නිහඬතාවයේ තුල විවේකීව ගත කෙලෙමි. එකවරම සුදු පාට මීදුම පිරුණු සිලින්ඩරයක් වැනි දෙයක් දිගේ සිත කිව නොහැකි තරම් උඩට අකණ්ඩව ඇදී ගියේය. මා මෙසේ උඩට ඇදෙන සිත දෙස බලා සිටියෙමි. වෙනදාමින් මා දකින හිස් අවකාශයේ වැඩිය පළල නැත. නමුත් සිත උඩට උඩට යටට භ්‍රමණය නොවි වමට දකුණට පැද්දෙමින් ඉහළටම නැග්ගේය. නැවත ටික වේලාවකින් එය ඊතා ඉහළ අවකාශයේ සිට මගේ කකුල් දෙක ළඟටම බැස්සේය. ඒ හරියටම වතුර ටැංකියක උඩට ගල් කැටයක් දැමූ විට පහළට එන්නාක් මෙන් අකණ්ඩවයි. වරින් වර ශරීරයක් තිබෙන බව දැනුණද එහි කිසිදු වේදනාවක් හෝ හැඟීමක් මට නැත. මෙය මා භාවනා ජීවිතයේ ලද නිස්කලංකම හා නිවුණු අත්දැකීම ලෙස හිතෙයි. මන්ද කිසිදු බියක් හෝ වේදනාවක් හෝ තිගැස්මක් නොලද නිසාය. පසුව රාත්‍රී සක්මනට ආ විට පළමු පියවර දෙක තුන තබන විටම සිත එකඟ වූ බවක් දැනුනි. පුළුන් රොදක්සේ සැහැල්ලුවෙන් හා පාලනයකින් මා බුමුතුරුණු මත සක්මන් කරන බව මට වැටහුණි. අත් පිටුපසට බැඳගෙන සිටින විට ඇතිවන උරහිස් ඇටය ළඟ වේදනාව හැර කිසිදු බර ගතියක් හෝ පසුතැවීමක් නැති විවේකයක් ඊයේ මට මේ භාවනා ක්‍රම දෙකෙන්ම ලබාගත හැකි විය. ඉන් පසු අද උදේද දවල්ද පර්යංක භාවනාවේදී එවැනි සිත ඉහළ නගින බවක් දැනුනේ නැත. මා භාවනා ශාලාවේ ඉඳගෙන සිට භාවනා කරන බවත් පෙනෙනාතෙක් මානයක කිසිවකු නැති බවත් අතිවිශාල වපසරියක මා පමණක් නිහඬව දැස් වසාගෙන වාඩි වී සිටින බවත් මට හැඟී ගියේය. රන් පැහැ වලාකුළු තනින් තන ඇති. තනින් තන රන් පැහැ වලාකුළු තනින් තන ඇතිය. වාසුන් හැලා ලෑලි වලට තට්ටු කරන හඬ ඒවා බිමට කඩා වැටෙන හඬ ඇසුනද වෙනදාමෙන් හදවත කම්පා වූයේ නැත. ඒවා නිසා අරමුණු ආවේද නැත. හොඳ හැටියට හිරු එළිය වැටුණු පිරිසිදු වටපිටාවේ මාලද විවේකී අත්දැකීම නිසා මට ගතෙහි හෝ සිතෙහි බර නොදැනුණු නිසාදෝ හරිම සැහැල්ලුවක් ඇතිවිය. සිතට දැනෙන මෙම විවේකය සුභවාදී මාවතකට ජීවිතය තල්ලු කරන බව මට හැඟේ. ඉදිරි භාවනා කටයුතු සඳහා ගරු ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. ඒක ස්වභාවිකයි අපි නිවාසික භාවනා මඩුවට සම්බන්ධ වෙලා ඉන්දස් ගානක් අපි ඒක ඊදිලා ගත කරනකොට අනිවාර්යයෙන්ම ඒකට සිද්ධි වෙනකොට ඒකේ ආනිසංස ලැබෙන්න පටන් අර ගන්නවා. ඒ ලැබෙන දේවල් ගොඩාක්ම අපි රුචි කරන්නේ ගොඩාක්ම අපිට හිත දින්නේ මේ සමාධිය ඇතුළත් විතරයි. නම් සමාහටාට සමාධිය නැති වුණත් සතිය තියෙන වෙලාවල් අපි එච්චර අඳුරන්නේ නැද්ද දන්නේ නැහැ. ඒ නිසා මේ වැනි දේවල් ඒ සමාධිය එකලස් වෙච්ච වෙලාව. එහෙම නැත්නම් චිත්ත ඒකාග්‍රතාවයට කිට්ටු කරපු වෙලාව ඒ හැමදාම මේක බලාපොරොත්තු වෙන්න එපා. මට මේක නැති වෙන වෙලාවල් තියෙනවා. නමුත් ඒ තියෙන වෙලාව නැති වෙන වෙලාව දෙක අඳුරගෙන සතියෙන් භාවනා කරගෙන යනවනම් මේ වේලාවේදී කියන්න තියෙන්නේ මෙහෙම එකලස් වෙච්ච ගොඩු වෙච්ච වෙලාවේදී මේ ඇති වෙච්ච ගුණෝ කඩා ගන්න නැති වෙන්න නම් නිකන් සාමාන්‍ය උපදේශයක් වශයෙන් කියනවා තමන්ගේ කෑම පුරුද්ද වෙනස් කරන්න එපා නිින්ද පුරුද්ද වෙනස් කරන්න එපා නෑම පුරුද්ද වෙනස් කරන්න එපා ඇසුරු කරන අය මාරු වෙන්න දෙන්න එපා. ඒ විදිහටම යන්නරේ. එතකොට මේ භාවනා ගැම්ම කණ්ඩායම. යම් හේකින් බඩේ අජින්නයක් හදාගත්තොත් නැත්නම් නාන්න ගිහිලා ඉදේකක් කොමක් කිඹිලාවක් හදාගත්තොත් අනුන්ගේ ප්‍රශ්න අහන්න ගිහිලා ඔළුව අවුල් කරගත්තොත් කෑම වෙනස් කරගත්තොත් ඉතින් අර භාවනාවට ලොකු අවුලක් වෙනවා. අනික් වෙලාවට ඒව හොඳයි කියන එක නෙවෙයි කියන්නේ අනිකට වැඩි මේ භාවනා වැඩෙන වෙලාවේදී මේකට අනුග්‍රහ කරන්න කියනවා කුළුඳුටේ බඩදරුවිච්ච අම්මා කෙනෙකුගේ ගැබ්බට සලකන්නා වගේ. කිරිවදින ගොයමක ගොයම රකින්න ගොවියෙක් වගේ මේ වැඩෙන භාවනාවට අතුරු අන්තර කරන්නේ නැතුව රැකලා දෙනකොට මේක දිගින් දිගට යන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ වෙලාවේදී තියෙන අනුග්‍රහයි අනුග්‍රහ කරන්න තියෙන ආරක් මේ උත්ථානයේට නෙමෙයි උත්සාහය කරන්න තියෙන හටගත් අවුස් හම්බ කරන්න නෙමෙයි ආරක්ෂ සම්පදාව හම්බ කරගත්ත දේ රකින්න. ඒ නිසා වැඩි වැඩියෙන් භවනා කරලා භවනා දෙකෙන් ලැබෙන ලැබෙන ලොකු වගකීමක් කෙනෙකුට ලැබෙනවා. මේ ලැබිච්ච එකලස මේ ලැබිච්ච සමතුලිත භාවයේ කඩා නොකර ඉන්න. යම් කිසි කෙනෙක් ලාමක ජීවිත ගත කරනවා නම් එහෙම නැත්නම් බාහිරෙන් කරදර වෙනවා නම් ඒ කෙනා භාවනාවෙන් අත්දැකීම් ලැබලා නැහැ. ඒ නිසා ඕන කෙනෙකුට අවශ්‍යන්නත් පුළුවන් බාහිර වලින් කරදරත් වෙනවා. නමුත් යම් කිසි කෙනෙක් අත්දැකීම් ලැබලා තියෙනවා නම් එයා උත්සාහ කරන්නේ ලැබිච්ච මේ අත්දැකීම කඩා බිඳ ගන්න නැතුව වගකීමෙන් රකින්න. ඒ රකින්න ගියාට පස්සේ ආට තේරෙනවා ඒක භාවනා නොකරපු කෙනෙකුට කාදාපත් කරන්න බෑ. ඒ නිසා මේ ඇතිවිච්ච භාවනාවට තරම් වෙන විදිහට ආජීවය සකස් කරගෙන දිගට අනුග්‍රහ කරලා මේක නිසිනින්ද වැඩෙන්න ඉඩ දෙන්න කියන එක තමයි කියන්නේ. පින්වත් ස්වාමීන් වහන්ස අද දින උදෑසන පැයක පමණ කාලයක් සක්මන් භාවනාවේ යෙදුණෙමි. මම දැන් මෙතන බව සිහි කරමින් සක්මනට පිවිසුණෙමි. පාදය ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් සිහි කළෙමි. පියවර කිහිපයකට පසු දෙපා નિરાයාසයෙන්ම ක්‍රියාත්මක වේ. පාදයේ එසවීම, ගෙන යාම, පොළවට ස්පර්ශ වී බරවීම නිරීක්ෂණය කළෙමි. ශරීරයේ පුරා පැතිර ඇති වායෝ ධාතුවෙන් පා තල්ලු වී යන බවත්, පොළවට පොළවට බරවීමේදී පටවි පටවි ධාතුව හොඳින් දැනුනි. විනාඩි 15ක් පමණ වේලා සිටිවිලි බාහිරට නොගොස් සතිය පැවතුනි. වරින් වර සිතුවිලි එන විට එය හඳුනාගෙන නැවත පාවෙත සිත යෙදවීමි. ශරීරය උණුසුම් වී යනු දැනුනි. දිගටම සිහියෙන් යුතුව සක්මන් කළෙමි. උදෑසන පහට පරයන්ක භාවනාවට හිඳ ගතිමි. මම දැන් මෙතන බව සිහි කර ඉරියව්වට සිත යෙදවීමි. ඊතා පැහැදිලිව වාඩි වී සිටින ඉරියව්ව සිතේ සටහන් විය. ආශ්වාස ප්‍රාශ්වාස මූල කර්මස්ථානයේ සිත යෙදුවෙමි. පපු කුහරයේ පටන් නාභිය දක්වාම පිම්බීම හැකිලිම රළුව දැනෙන්නට විය. පිම්බෙන විට ටිකින් ටික පිම්බෙන කුස ටිකින් ටික හැකිලි යමින් වායෝ ධාතුව පිටයයි. ටික වේලාවකදී මේ හුස්ම රැල්ල නාසිකාව අගටම නාසිකාගින් ඇතුළට යමින් කුස පිම්බෙන අයුරු පෙනිනි. සුළු විරාමයකින් ආපසු වාරැල්ල හෙමින් හෙමින් පිට වී යයි. මේ අයුරින් බලා සිටින විට හුස්ම වේගය පිම්බීම හැකිලිම සංසිඳී යන්නට විය. වෙනහළුද බඩ ප්‍රදේශයේද නිශ්චලතාවයකට පත් වුණා. සිත ශරීරයේ තුලටම රිංගාගෙන ඇතුළත නිරීක්ෂණය කළා. හදවතේ ගැස්ම අක්මාවේ චලනය ආමාශයේ වකුගඩු වැනි ඉන්ද්‍රියන් ඉතා සංසුන්ව තම ක්‍රියාවෙහි নিরතුරුවම යෙදී සිටී. සිතේ විධානයකින් තොරවම මේ ඉන්ද්‍රියයන් කම්හලක සේවකයින් පැවරූ රාජකාරිය කරන්නාක් මෙන් දිවාරෑ නැතිව වැඩ නේද? පෙර දවස කුණප කොටසක්සේ පිළිකුලෙන් බැලුවාට වඩා තවත් පැතිකඩක් ඇත. ඇතුළත ඇති මේ කතාව අවබෝධ වූ පළමු වතාවයි. මගේ යයි සිතා සිටි කකුල් මගේ යයි සිතා සිටි මගේ යයි සිතා සිටි මමත් නොදැන කැමැති අකමැති නොබලා සිදුවන මේ ක්‍රියාවලිය මගේ නොවන බව මම ඒ තුල නැති බව පවතින ආත්මයක්ද එහි නැති බව වැටහුණි මුළු රූපකාය අභ්‍යන්තර බාහිර වශයෙන් පීර පීරා බැලුවෙමි. හැමතැනම ඇත්තේ මාගේ වසඟයේ පැවතිය නොහැකි සංසිද්ධීන් වැලකි. වේදනා වේදනා ආදී සිටිවිලිද වහා ඇතිව නැති වී යයි. සිත විසින් මවා පාන මායා ලෝකය තුල රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මාගේ මාගේයයි සිතා සිටීම මොනතරම් මුක්ත ක්‍රියාවක්දයි මටම වැටහුණි. වරින් වර ශබ්ද ඇසී නැසී යයි. ශරීරයේ උණුසුම් වේ. ටික වේලාවකින් සිත නැවත නිහඬව වැතිර ගත්තාසේ දැනි. මම පර්යංකය තුලය. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන බුදුබණ පද තුල හී පහරවල්සේ අපගේ කෙලෙස් කඳන් කපා දමනු දැනි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය වේවා. සුවපත් වේවායි පතමි. මාගේ අඩුපාඩු පෙන්වා ඉදිරි ගමනට අවශ්‍ය උපදෙස් ලබා දෙනමින් දෙපා වැඳ ඉල්ලමි. මේකෙත් අඩුපාඩුවක් කියන දෙයක් නැහැ. මේ අත්දැකීම වැඩි දිගට නැති නිසා ගොඩක් හිතවිලි ඉස්සර වෙලා තියෙන්නේ. දිගට දිගට අත්දැකීම එනකොට හිතවිලි අඩු වෙලා විශ්වාසය වැඩෙනවා. ඒ නිසා අත්දැකීම කඩා ගන්න නැතුව දිගට එකතු වෙන්න අරින්න කියන එකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පිළිබඳ මම ඊයේ ඔබ වහන්සේට ඉදිරිපත් කළ තොරතුරු අනුව සක්මනේදී අත්විඳින හිසේ බර ගතිය, තෝන්තු ගතිය ඇති වූ වහාම පර්යංකයට යාම වෙනුවට ඒ தત્ත්වය සංසිඳෙන තුරු සක්මන් භාවනාවේ යෙදී පසුව පර්යංකයට යන ලෙසට ඔබ වහන්සේ උපදෙස් දුන්සේක. මම එම උපදේශ අනුගමනය කළෙමි. එහිදී මම ඊට හොඳ ප්‍රතිඵල ලැබීමේ එසේ කිරීමේදී සක්මන අවසන මට අඩුවැඩි වශයෙන් වූ ගැඹුරු සතියක් ලැබුණු අතර ආනාපාන සති භාවනාව ඊටා සාර්ථකව අත්දිටිමි. සක්මන් භාවනාවේ තවත් අලුත් භාවිතාවක් මානයක් කියා දුන් ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. එතකුදු නොව ගරු ස්වාමීන් වහන්ස ජන්ම කතෝලිකයෙකු පසුව උච්ඡේදවාදියෙකු වූ මම උච්ඡේදවාදීකු මම මෙම ශේස්ත්‍රයට ආදුනිකයෙකු වෙමි. ගෙවි ගිය කෙටි කාලය තුල බුදුන් වහන්සේ වදාළ නිර්මල විකෘත නොකල පුද්ගල මතිමතාන්තර අනුව වෙනස් නොකල ධර්මය මම ඇසූයේ ඔබ වහන්සේගෙන්ය. දේව ධර්මයේ මෙන් නොව බුදුදහම ඒ ඒ පුද්ගල භාවයන්ට ඒ ඒ தත්වයන්ට සජීව ලෙස ගැලපෙන ධර්මයක් බව මම දැන් දනිමි. දේව ධර්මයේ මෙන් මිදුන දේව ධර්මයේ මෙන් මිදුන ගල් වූ හුදු විශ්වාසයන් මත පමණක්ම යැපෙන ධර්මයක් නොවන බව මට මම තේරුම්ගෙන සිටිමි. බුදුන් වදාළ ධර්මය භාවිතාවට මඟ පෙන්වයි. ඒ අනුව ඔබ වහන්සේ අපට කියා දෙන්නේ කාටත් තේරුම් ගත හැකි ප්‍රාථමිකව භාවිතාවේ යෙදිය හැකි ක්‍රම පද්ධතියක් යයි මට සිතෙයි. එය එය එය තම තමන්ගේ අවබෝධයේ අනුව භව ශක්තියින් අනුව තම තමා විසින් භාවිතාවේ යෙදිය යුතු යයි මට සිතේ. ඒ අනුව ඔබ වහන්සේ කියා දෙන දේ තුල ඒකත්වයක් ඇතැයි බැලූ බැල්මට පෙනුනත් එය භාවිතාවේදී මූලධර්ම මත පිහිටා විවිධත්වයෙන් භාවිතාවේ යොදා අත්දැකිය යුතුයයි මට සිතේ. උදාහරණ ලෙස සක්මන් භාවනාව වේවා ආනාපාන සති භාවනාව වේවා ඒවා තුල විවිධ වූ හැඩයන් ආකාරයන් රටාවන් ඇතැයිද ඒවා භාවිතාවේදී විවිධ අත්හදා බැලීම් තුලින් ප්‍රත්‍යක්ෂ කරගත යුතුයයි මට සිතේ. එසේම එය එසේ කළ යුත්තේ ආධුනික අවස්ථාවේදී නොව භාවනාවේ පත්තියම් වූ தත්වයෙන් පසුවය. මම ඔබ වහන්සේගෙන් මේ සියල්ල ඉගෙන ගනිමි. භාවිතාවේ යෙදවීමි. කමඨහන් සුද්ධ කරවා ගැනීමෙන් යලි වැරදි හදාගත් නිමි. යලි ඒවා යලි ඒවා භාවිතාවට යෙදවීමි. මම දැන් භාවනා මොන්ටිසෝරියෙන් මදක් එසවි ඇතැයි නිහතමානීව සිතමි. මම විසින් කරන දෑ ඔබ වහන්සේගේ අනුදැනුම අනුමැතිය තුල පමණක් කරමි. මෙවැනි දීර්ඝ සටහනක් ලියන්නේ ඒ නිසාය, ඒ නිසාමය. එබැවින් භාවනා අභ්‍යාසයන් වලදී මූල ධර්මයන්ගෙන් පිට නොයන අත්හදා බැලීම් වල යෙදෙන්නට මට අවසර දෙන සීක්වා. මම වැරදි ලෙස තේරුම්ගෙන ඇතොත් මට දොස් කියන සේක්වා. වැරදි හදා ගැනීමට මම අදහ දහස් දහස්වර උත්සාහ දරනු ඇත. ඔබ වහන්සේ උතුම් ඔබ වහන්සේට උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වේවා. දෙවියන්ට ස්තුති වේවා. ඉතද කියන්නේ. දෙවියෝ පිටපැතර ගිය නිසා තමයි උන්ද අමතක කරන්න එපා. මුල් වෙච්ච දෙවියෝ හරි වටිනවා. ඊට පස්සේ උච්ඡේදවාදී ගැන එකත් වටිනවා. අපේ කට්ටියට භාවනා කරන්න බැරි ඒගොල්ලොන්ට දෙයියෝ කිපුදේ දන්නේ නැහැ. ඒගොල්ලෝ උච්ඡේදවාදයක් දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කෙලිම යන්න හදනවා නිවනට. කොහේවත් යන්න බෑ. ඉතින් මේ සංසාරේ දුක තේරුම් ගන්න ඕනේ. නිසා උප්පත්ති බෞද්ධයර කවදාහක්වත් බෑ මේක කරන්න. එයා හිතන්නේ මට කොහොමද තනාත්මෙලිම? ඉතින් ඒ නිසා ආත්ම සිද්ධියක් දන්නේම නැහැ. අර වෙන දෙකින් අපේ කනට හොඳට පේනවා අල්ලා මේ මේක මෙතෙක් කල් අපි කරපු වැඩි වැඩි වැඩිට සාපේක්ෂව තියෙනවා. බෞද්ධයට හරි අමාරුයි ඒක මේ තේරුම් කරගන්න. ඒ වගේම තමයි සක්මනේදී යනකොට තෝන්තු ගති පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ නීතිය ප්‍රශ්නේ ඇතිවිචි තැනම විමසපන්. ආයෙ වෙන තැනකට ගෙනියන්න එපා. වෙනචට අදාළ නැහැ. ප්‍රශ්නේ අමතන කර ප්‍රශ්නේ මතුරු ඉතිරි කරන හිටපන්. ඒ වගේ තු වෙන සුම් වෙන දක්ෂ නීතිඥවරු ඉන්න තැනක් විනිශ්චයකාරයෙක් ඉන්න තැනක් මොනම තැනකවත් මේ ප්‍රශ්නෙට අදාළ නැහැ. එසේ යම් තැනකදී ප්‍රශ්නයක් අහන ප්‍රශ්න ඉවර වෙනකම්ම ඒක කෙරුවට පස්සේ ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි පුදුම මූල ධර්මයක් තේරෙන පටන් ගන්නවා අපි මෙච්චර කල් පයබර වායට පිටකර හය බෙහෙත් බඳින්න වගේ කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ උත්තර හොයන්නේ කොහෙද? ඉතින් අර නසුඩීන් ඕක පෙන්නේ බොහොම උපහාසාත්මක විදියට නසුඩීන් කියලා කියන්නේ අරාබික රේපදිච්ච අපේ අන්දරේ වගේ නැත්නම් චීනේ අවන්ති වගේ පුරුෂේ අන්තිම ඥානවන්ත හැබැයි ජීවත් වෙන්නේ බොහොම මෝඩෙක් වගේ විහිළු කාර්යයක් වගේ ඉතින් කවුරුත් අඳුරනවලු ඉතින් හැන්දෑ වෙලා 5ට 6ට විතර නසුඩීන් මේ ලයිට් කණුවක් යට පාඩි වෙලා හොයනවලු පීර පීර ඉතින් යන පාරක යවලු මුලා මොනවද හොයන්නේ කියලා ඊට පස්සේ අතුරු නැති වෙලා කියලා ඉතින් අපෝ දැක්ක තව පොඩ්ඩක් රැගෙන දැන් තමයි හොයාගන්න තියෙන්නේ මේ යන්තම් ලයිට් දාන එළියෙද කියලා මෙයත් හොයනවා. තාටියක් කරන තාමිනිය කාලේ එමිනියත් හොයනවා. ඊට පස්සේ තාමිනිය කාලේ එමිනියත් හොයනවා. හොයනවා හොයනවා තනකොළ පෙත්තක් පෙත්තක් ගානවලු යතුරු නැතිව. ප්‍රශ්න අහනවලු අහනවලු අහනවලු ඉතින් මුල්ලා නස්රුදීනුත් හොයනවලු. ආගෙන ආගෙන යනකොට එක්කෙනෙක් ඇහවලු මුල්ලා මේ යතුරු නැතුනේ කොහෙද? නැතුනේ නම් කාමරේදී කිව්වලු. ඊට පස්සේ ගෝල් මිනිස්සු උඹ පුතුමාකාර මිනිසෙකින් දැන් බලපන් කී දෙනෙක් මේ ඇඳ කරේ ගමන් නැතර කරන ඔබට උදව් කරනවද? ඔව් කාමරේ නැතුණා නම් මේකේ හොයන්නේ මොකටද කියලා. ඊට පස්සේ කාමරේ අන්ධකාරයි මේ ලයිට් තියෙන ඉඳ මෙතන තමයි හොයන්නේ. අපි හැමදේම දිලිසෙන තැන් වල තමයි හොයන්නේ. ඒ තැන් වල කරුණා කළා නැති බව තේරුම් අරගන්න යතුරු නැති වෙලා තියෙන කාමරේ. ඒ නිසා බෞද්ධයාට හම්බ වෙන්නෙම නැත්තේ මොකද? එයාට මේ තේරෙන්නේ නැහැ. නිසා අන්‍යගම කෙනෙකුට කිව්වොත් මේක අහන්න දෙයක් නැහැ. මේක බෞද්ධය මේක අපේ කියා ගන්න නිසා තමයි අන්‍යකාටයට දෙන්න විදියක් නැත්තේ. මේ අපේ කියා ගන්න හදන මේ බුද්ධ ධර්ම අපේ. ඒක ලෙවල ඒක රැකගෙන ඉන්නව පිටු කොටේ ලකපු බල්ලෙක් වගේ කන්න දෙන්නෙත් නැහැ කන කොනාට කන්නෙත් නැහැ. ඒ නිසා මං හිතන්නේ මාත් ගියාත්මික කතෝලික ආගම හැටි මොකක් හරි වෙලා පොඩ්ඩක් වයර් මාරු වෙලා තියෙන ගතියක් තියෙනවා. තේරවාද ක්‍රමය ගැන මම හැම වෙලාවෙම මම බලන්නේ ඇයි මෙච්චර මේ ලස්සන මේ කියලා තියෙන එක. ඇයි මේ වටේ ඇවිදින්නේ? යන්න පාරක් තිබේ නම් මග හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා ඌ එක කුසේ. විනායට ගිය ගමන් ඒක ටක් ගාලා විස්තර කරනවා. උතුම් ලස්සනට විස්තර කරනවා. ඒ මොකද මේ බලන්නේ ප්‍රශ්නේ හරි නවමු තාලෙට. හැම වෙලාවෙම සෙල්ලක්කාරකමට කැමතියි. ඒ නිසා මම සම්පූර්ණ ලයිසන් එක දෙනවා සෙල්ලක්කාරකම් කරන වැඩි මුණොත් මැරෙයි. ඒත් මට ගාලල්ල. එනතම් පිස්සු හැදෙයි. ඒත් මට ගානන්න. ඒ නිසා මට කියත හැකි ඔබ මගේ දිගිනුත් නෙවෙයි, හරයිනුත් නෙවෙයි. උඩ ඉහළට නම් ඉහළට ඵලයන් පහළට යන්නේ පහළට ඵලයන්. මට මොකෝ. හැබැයි මම පිටිපස්ස ගිහලා සතුටු වෙනවා. මේ ශාසනය ওই විදිහට නැතුව ප්‍රතිඵල ලබන්න බෑ. අනිවාර්යයෙන්ම සෙල්ලක්කාර වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම විප්ලවීය චින්තනයක් තියෙන්න ඕනේ. නැත්නම් කවුද බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. මම භාවනාවට ආධුනික නොවුවත් සක්මන් භාවනාව ගැන හරිහැටි අගනා අවබෝධයක් ලබා ගත්තේ ඔබ වහන්සේගේ දේශනාවෙන් පසුවය. ඒ ගැන පින් අනුමෝදන් කරමි. ඔසවමි ගෙන යමි තබමි යනුවෙන් වම දකුණ ලෙස පියවර 20ක් 30ක් යන විට සිත සමාධිගත වේ. විනාඩි 45ක සක්මන් භාවනාවෙන් පසුව පර්යංක භාවනාවට යොමු වෙමි. විනාඩි දෙකක් හිඳගෙන හිඳගෙන ඉරියව්ව මෙනෙහි කිරීමේදී හිම්දීම හැකිලිම ප්‍රකටව දැනේ. පැය කාලක පමණ අතරතුර වලලු කර දනහිස කොන්දේ වේදනා දැනේ. එය ඒ ඒ අවස්ථාවේම මෙනෙහි කරමි. වේදනා සියල්ල නොදැනී හිම්දීම හැකිලිමද ඊටාම සියුම්ව කය සැහැල්ලු වී හිතට ගතට දැනෙන සැහැල්ලුව මෙනෙහි කරමි. නමුත් සමහර අවස්ථාවක පිම්බීම හැකිලිම ඊතා සියුම්ව දැනි නොදැනී ගොස් කය සැහැල්ලු වුවද පිටේ පැත්තක තදගතියක් ඉතිරි වී තිබේ. එවිට තදගතියත් හිඳගෙන සිටින ඉරියව්වත් මෙනෙහි කරමින් සිටිමි. එය වෙනස් නොවේ. ඉරියව් වෙනස් නොකරමි. තවද සමහර අවස්ථාවක පර්යංකයේදී හිඳගත් විට පිම්බීම හැකිලිම මෙනෙහි කළ නොහැක. එවිට සියල්ල අනිත්‍ය බව සිහි කර හිඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරමි. මේ අවස්ථාව කලාතුරකින් සිදුවන්නකි. ඔබ වහන්සේගෙන් ගුරු උපදෙස් බලාපොරොත්තු වන්නේ ඊටමත් කෘතඥතා පූර්වකය පූර්වක වය මෙවන් වැඩමුළු පැවැත්වීමට ඔබ වහන්සේට කාය චිත්ත ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවායි ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි මේ වගේ ඉතින් කරගෙන කරගෙන යනකොට බලාපොරොත්තු වෙච්ච නැත්ැනක එක එක එක එක පුංචි පුංචි කරුණු තේරෙන්න පටන් ගන්නවා. ඒ හැම පුංචි කරුණකම මුළු ජීවිතේම වෙනස් කරනවා. ඒ නිසා කිසිම වෙලාවක් කිසිම තැනක් පුංචි කළ සලකන්න එපා. කොයි වෙලාවෙ මේක සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා ඇස්සරපු ගමන් බලල් පැටියෙක් වාගේ නැත්නම් පුංචි දරුවෙක් වාගේ දකින දකින්නේ බොහෝම ආශාවෙන් බාර අරගෙන වැඩ කරගෙන ගියොත් භාවනාව බොහොම ඉක්මනට දියුණු වෙනවා. ඒක කරන්න බැරි ඔලොමල ගති නිසා අපි එක එක දේවල් අපේක්ෂා කරනවා එන දෙයට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් එතකොට භාවනා දියුණු වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ කොයි වෙලාවෙ සක්මන ගැන අලුත් අදහසෙ ඉඳන්නේ කොයි වෙලාවෙ පරියන්ක ගැන අලුත් අදහසෙ ඉඳන්නේ. ඒකට ලෑස්තිලා යන්න. එතකොට ඒ කියන්නේ වෙනස් වෙනවට කැමති. අනිත්‍යතාවයට කැමති. ඒකට කියනවා අනිච්ච සංඥාව කියලා. ඒ මනස වෙනස් නොවුනත් පුතුම නැවුම් ගතියක් තියෙනවා. ඒක භාවනාවට අත්‍යවශ්‍යයි. ඉතින් ඒක නොබිඳ නොසලා දිගට පවත්වන්න අනුග්‍රහ කරන්න කියලා තමයි කියන්නේ. අවසරයි අති ගෞරවනීය ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේගේ උපදේශ පරිදි සක්මන් භාවනාවේදී කයට සිහිය පිහිටුවා වම දකුණ වශයෙන් පාදයන්ට අවධානය යොමු කරමින් සක්මන් කළෙමි. එෙහිදී වම දකුණ වශයෙන් පාදයන් වෙන්වෙන්ව බිම ගැටෙන ආකාරය හඳුනා ගත්ෙමි. පොළොවේහි වියලි තෙත ස්වභාවයන් සීතල රස්නේ ස්වභාවයන් පාදවලට හොඳින් දැනුනි. රළු වැලි කැටවල ගොරෝසු බවත් සිනිඳු වැලි කැටවල සියුම් ස්වභාවයත් හඳුනා ගතිමි. වම් පාදයට වඩා දකුණු පාදයේ පොළොවේහි බරව තැබෙන බව හඳුනා ගතිමි. මෙසේ ටික වේලාවක් කරන විට පාද චලනය වන ආකාරයද දකින්නට හැකිවිය. මුලින් පාදයක් තරමක් නැවි විලුඹ එසවි ඇඟිලි වලට බර යොදා ඉදිරියට බලයක් යෙදෙයි. පසුව එම පාදය එසවි දිග හැරෙමින් ඉදිරියට යවා විලුඹ කොටසෙහි පා පොළොවේහි පතිත වෙයි. මෙසේ වෙන්වෙන්ව පාදවල චලනයන් දැක ගතිමි. මෙසේ බාහිර අරමුණු වල බාධාවකින් තොරව විනාඩි 3ක් 4ක් එනම් සක්මන් වාර 5ක් 6ක් කළ හැකිය. මෙසේ අරමුණක් පැමිණියත් සුළු මොහොතක් පැවත නැති වී යයි. සිහිය ඉපදුණු සැනින් නැවත පාදවල අවධානය යොමු කෙලිමි. මෙසේ විනාඩි 45ක් පැයක් පමණ සක්මන් භාවනාව කරමි. පර්යංක භාවනාවේදී මම ඉඳගෙන සිටිමි යන්නත් කයට සිහිය පිහිටුවා පාදවල සිට හිස මුදුන දක්වාම අවධානය යොමු කරමි. එවිට කය සැහැල්ලු වී නිශ්චල වී යයි. එවිට කයෙහි හුස්ම රැල්ලට අවධානය යොමු කරමි. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් නාසයේ උඩු කෙළවරේ වැඩි ඇතුල්වන පිටවන ආකාරය හඳුනා ගතිමි. ආශ්වාසයේ සිසිල්වත් ප්‍රාශ්වාසයේ උණුසුම්වත් දැනුනි. විටක ආශ්වාසයේ දීර්ඝවත් ප්‍රාශ්වාසයේ කෙටිවත් ආශ්වාසයේ ගොරෝසුවත් ප්‍රාශ්වාසයේ සියුම්වත් ලෙස මාරුවෙන් මාරුවට ඇතුල්වන පිටවන ආකාරයේ හඳුනා ගතිමි. විටක ආශ්වාසයේ ප්‍රාශ්වාසය සමාන ආකාරයෙන්ද පැවතුනි. මෙසේ ටික වේලාවක් කරන විට ගොරෝසු ආශ්වාස ප්‍රාශ්වාස සියුම් වී සියුම් වී ගොස් නොදැනී යන මට්ටමටම සියුම් විය. එවිට කයත් සිතත් නිසලය සැහැල්ලුය. බාහිර අරමුණු ආවත් ඒවායින් බාධාවක් නැත. එය විනාඩි 5 10 පැවත නැතිව යයි. එහිදී ආනාපාණයටම තවත් අවධානය යොමු කරන විට එම නොදැනී යන අවස්ථාවේදී ඊතා ඊතාම සියුම් ඊතාම කෙටි වේගවත් ආශ්වාස ප්‍රාශ්වාසයක් පවතින බව දැක ගතිමි. මෙසේ පර්යංක භාවනාවේදී පිටින් විට බාහිර අරමුණු ආවත් එයින් බාධාවක් නැත. වැඩි කාලයක් සිටින්නේ ආනාපානය තුලය. විටින් විට ඇතිවන අරමුණු බැහැර කර ගනිමින් ආනාපානය තුල මෙසේ විනාඩි 45ක් පැය එකහමාරක් පමණ අපහසුවකින් තොරව සිටිය හැක. අඩුපාඩු ඇතොත් ඇතොත් නිදොස් කරන සේක්වා. මෙසේ කරන බණ භාවනාව ගැන මම සතුටු වෙමි. මෙසේ උපකාර කරන ඔබ වහන්සේට ඊතා ඉක්මනින්ම පතනා බෝධියකින් නිවන් සුව අත් වේවා. විශේෂයෙන් කියන දෙයක් නෑ. ওই විදිහට අර ඉස්සලේ වගේ මතක් කරා වගේ දැම්ම කඩා ගන්න නැතුව දිගට යන්න කියන එක තමයි සාමාන්‍ය මතක් කිරීමක් කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඊයේ ධර්මදේශනාවේදී විපස්සනා කරන්නකු පුණ්‍ය පාප පහීනස්සයයි ඔබ වහන්සේ දේශනා කළ සේක. නිස්සරණ වනයෙන් ගෙදර යන අපි පාප සිතුවිලි සිටිවිල්ලක් කියා දැක බැහැර කරමු. ක්‍රියාවට නොනඟවමු. එහෙත් පුණ්‍ය ක්‍රියාවක් කිරීමට අවස්ථාවක් සිටිවිල්ලක් ආවිට සිත කෙසේ සකස් කළ යුතුද? පුණ්‍ය ක්‍රියාව කරන විට කෙසේ කළ යුතුදයි පහදා දෙන සේක්වා. රහතුන් වහන්සේලාට නම් ක්‍රියාසිත ඇත. අප කෙසේ කළ යුත්තේ අප කෙසේ කළ යුත්තේද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේ භාවනා කරනකොට ওই පිම්පව් ගැන කල්පනා කරගෙන ඉන්නවා කියලා කියන්නේ දැන්වත් අඩු ගන්න මේ භාවනා කරන ටීවත් භාවනා කරන්නේ නැහැ. ගෙදර ගිහිල්ලා කොහොමද පිංකම් කරන්න කියලා දැන් සුද්ධ කර කර ඉන්නවා. ඒ නිසා කරුණාකර මේ ලැබිච්ච වෙලාව ඒකට යොදා ගන්න අපිට ඕනම වෙලාවක වඩා හොඳ දෙයක් කරන්න පුළුවන් මේ හොඳ දේවල් ගැන තැවෙන මනුස්සයාට නැත්නම් හොඳ දේවල් ගැන පොරොත්තු වෙන මනුස්සයට කවදාකවත් වඩා හොඳ දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඉස්සරහට යන තියෙන බාධාව අපේ හොඳ ටික කියලා මතක තියාගන්න. ඒ නිසා අපිට ඉස්සරහට වඩා හොඳ වෙන්න බෑ. ඒ නිසා මේ භාවනා කරන වෙලාවල් වල ගෙදර ගිහිල්ලා කරන පිම්පව් ගැන කතා කරනවායි කියලා කියන්නේ. ඒකට ඒකලා මගේ කාලේ ඉල්ලනවායි කියලා කියන්නේ. කට්ටියම අඬ ගහන කැලේ යන්න හදන. මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයක් කියන්නේ හඳුන්වා දෙපු වෙලාවෙන් අපි කරන එක සතිපට්ඨානේ. ඒචාර වචනේ කිට්ටුවේ යන්න බෑ. ගිය ගමන් ඒක ගැන කල්පනා කර කර යන්න. නිසා කරුණා කරලා ඉස්සරහට කරන්න තියෙන එක ඉස්සරහට කරගන්න. හැම කුසලයකටම අධි කුසල තියෙනවා. අධි කුසලයේදී කුසල කරනවා කියන එකයි හොඳ නරක දෙක අතර වෙනසයි පොඩි වෙනසයි තියෙන්නේ. ඒ නිසා වෙලාවෙන් වඩා හොඳ දේ කරන්න පුරුදු වෙන්න මෙතනදී භාවනා වැඩමුළුවකදී සක්මන් කරන වෙලාවේ වඩා හොඳම සක්මන. පරියන්ඛය කරන වෙලාවේදී පරියන්ඛය තමයි හොඳම දේ. ඒ නිසා gedara ගිහිල්ලා කරන දේවල් ගැන කතා කරනවායි කියලා කියන්නේ Tamange හිතත් වර්තමාණයෙන් පිටපැනලා. ප්‍රශ්න උත්තර දෙන මගෙත් පන්නන්න හදන එක නම් ටිකක් අමාරු වෙයි හැබැයි. ඒ වගේම මෙතන 50ක් විතර ඉන්න ඔක්කොමත් කැලේ ගෙනියන්න හදන. මම නම් එක අරිඹුවකට එක දශම ස්ථානයකට ඉඳ තියන්නේ. ඒ මොකද මෙහෙම කෙනෙකුට යන්න කියන එක මට ලේසි. මේ අනික් කට්ටියගේ අවධානය වෙන්නේ. මෙහෙම කෙනාටත් යන්න කියන්න හොඳ නෑ. මෙයාටත් තියෙනවා හැදෙන්න හැකියාව. ඒ හැදෙන්න හැකියාව තියෙනවනම් කරන ඕනම දෙයක් වඩා හොඳින් කරන්න අධි කුසලයට ගන්න සතියෙන් කරන්න. කරන දේ සතියෙන් කරන්න. ඒකට විශාල අධි කුසලයක් බාටපත් වෙනවා. ඉතින් ඒක මෙහෙදි පුරුදු කරගන්න ඉතරයි කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්සේ ඊයේ ලබා දුන් උපදේශයට අනුකූලවම හැකිලීමේ අවසානයේ බැලීමට උත්සාහ කළෙමි. එලෙස කිරීමේදී උවමනාවෙන්ම හැකිලීම පමා කර ඒ දෙස බලා ඉන්නවාද යන සැකයක්ද මුලදී ඇතිවිය. නමුත් ටික වේලාවක් උත්සාහ කරන විට ස්වාභාවික සිද්ධිය දෙසම බලා ඉන්නා බව වැටහුණි. හැකිලීම ක්‍රමක්‍රමයෙන් අඩු වී ගොස් එය නොදැනී යනවත් සමගම වාගේ ෂණිකව පිම්බීම ආරම්භ වන ආකාරයක් වැටහුණි. පෙරට වඩා දැන් පිම්බීමේ සහ හැකිලීමේ වේගය අඩු වී ඇත. නමුත් හැකිලීමට සාපේක්ෂව පිම්බීමට ගතවන කාලය අඩුය. පෙරට වඩා වැඩි කාලයක් මූල කමඨහනේ සිත රැඳවිය හැක. වරහන් ඇතුලේ විනාඩි 25ක් 30ක් පමණ සිත එකඟ වන බවක්ද දැනේ. කයද පෙරට වඩා සැහැල්ලුය. වැරදි ඇතොත් පහදා දෙන්න. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. ඊයේ මතක් කරලා තිබුණා සාමාන්‍ය බිම්බි වැකිලිම පටන් අරගත්තට පස්සේ ඒක නතර වෙන්න විනාඩි 15ක විතර කාලයක් ගිහිල්ලා නොදැනී මට්ටමට ගියා. ඒක අනුවයි මම උපදේශයක් දුන්නේ. ඒක දන්න කෙනෙක් නම් පුළුවන් වෙච්ච පළවෙනි වතාවෙම හැකිලිමේ අන්තිම බලන්න යම් වෙලාවක මේ කලාව අල්ලාගත්තොත් ඊයේ ලියපු විතරක් විනාඩි 15කුත් යන්න ඉස්සෙල්ලා හැකිලිමේ කෙලවර බලන්න පුරුදු වෙච්ච එකකට විනාඩි දෙක තුනක් යනකොටම ওই සංසුන් ගතිය දැනගන්න පුළුවන්. ඊට පස්සේ තව තව දියුණු කරනකොට ඔයාට තේරෙන්න පටන් ගන්නවා ඒ හැකිලීමේ අවසානයේ තියෙන ඒ තැම්පත්කම නැත්තම් මේ ක්ෂය වෙන ගතිය මේ වැය වෙන ගතිය හැම වෙලාවෙදීම ආතතිය නැති කරන අසහනය නැති කරන දෙයක් මේකට නිරෝධය කියලා බුදුහමර සම්බන්ධ වෙනවා තත්ත්වහන්සෝ මතක් කරලා දීලා තියෙනවා. මේකට නිවන කියලාත් කියනවා. නිරෝධ සත්‍ය කියලාත් කියනවා. මතුවෙන ඕනම දෙයක මේ ප්‍රසවාසය අග බලපෙන්නාට කියන තියෙන්නේ මතුවෙන ඕනම දෙයක නැතිවීමක් තියෙනවා. මේ මතුවෙන පැත්ත බය වෙන්නත් එපා, නම්මනම් ගැන බය වෙන්නත් එපා. ඒක නැති වෙන පැත්ත උතර බලන්න. වැඩි කල් යන්නේ නැහැ නිවන් දකින්න. අපේ තියෙන්නේ පටන් ගන්න තැන බලලා බර්ත්ඩේ පාටි දාන්නයි, මුල්ගල් තියන්නයි තමයි අපි ව්‍යාවෘත වෙන්නේ. ඊට සේකට නංවනම් දෙන්නයි මැද ඇසුරු කරන්නයි ওই දෙකම අමතක කළ ඕනම දෙක ගෙවෙන තැන බලන්න පටන් ගත්තොත් කොයි දේ ආවත් Tamante මේ Nirodha එහෙම නැත්නම් ඒකේ ගෙය ගෙවි යන පැත්ත බලන්න පටන් ගත්ත කෙනාට මෙතෙක් අපි බලපු පැත්තයි මේ මෙතකල් වැසංගිලා තිබුණ පැත්තයි තේරුම් ගන්න පුළුවන්. ඉතින් හැමෝටම මේක කරන්න බෑ. ඒ කට්ටියට මේ අරමුණට හිත දාලා අරමුණ හොඳට හිත තැම්පත් වීම නිතර බුද්ධි විදිහට කෙනෙකුට විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ. මේක මේ පිම්බීම හැකිලීමට ආවේනික භවනා කමටහනක් නෙවෙයි. ආනපානෙටත් ආවේනිකයි. වෙන ඕනම දෙයකට ආවේනිකයි. ඒක නිසා මේ බුදුහාමුදුර අපිට පෙන්වන්නේ අරමුණක් ඒ අරමුණ අල්ලබදාන ලොකු කරන්න වවන්න නෙවෙයි ඒක ගෙවෙන තැන බලන්නයි. ගෙවෙනවා ගෙවෙන තැන බලන්නයි කියලා ඒක වෙච්ච දවසේ භාවනාවේ අරමුණේ කෘත්‍ය සම්පාදනය කළ ඉවරයි. ඒ නිසා තව තවත් සමීපව බලනද ගෙවුනත් දැන් මේ ප්‍රසවාසය ගෙවිලා ඉවරයි කියලා හිතුණා. ඉවර කරගුවා මේ ඉවරයි කියලා හිතන්නේ නැතුව මේක තව දුරටත් බලාගෙන මේ හිටියොත් තමයි තේරෙයි මේ අරමුණක් නැති වුණාට සතිය පවත්වන්න පුළුවන් කියලා. අරමුණේ සතිය පවත්තලා අරමුණේ ගෙවෙන්න ඇරලා ඒත් බලන්න ඉන්නවයි කියලා කියන්නේ අරමුණක් නැති තැන අනාරම්මනේ නැත්නම් අනිමිත්තේ සතිය පවත්වන්න පුළුවන්. අන්න ඒක පුරුදු කරපු දවසේ ඒක ඕනම තැනක යොදලා ඕනම අවස්ථාවක බහබහ යොද යොදා බලන්න පුළුවන් එකක්. එතකොට Tamanට අරමුණේ සුවයක්තව සත්‍ය පැවැත්ීමේ දක්ෂකම හම්බ වෙනවා. ඒ නිසා උත්සාහ උපදේශය පිළිගත්තට පින් තේරුම් ගත්තා හොඳයි. තව ඉදිරියට වැඩ කරගෙන යන්න කියලා කියයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම සක්මන් භාවනාවේදී සාමාන්‍ය සක්මනින්ම පාද ඔසවන බවත් ගෙන යන බවත් තබන බවත් සතියෙන් කෙලෙමි. එසේම මුලදී පාදවලට ලනු පැදුරේ රළු බව දැනුණත් පසුව ලනු පැදුරේ රළු බවක් නොදැනී ගිය අතර කය සැහැල්ලු වී විසිවෙන ස්වභාවයක් ඇතිවිය. එහෙත් මම සක්මන සිහියෙන් යුතුව කෙලෙමි. එවිට නිදි වර්ජිත ගතියක් සහිතව භ්‍රමණය වන බව දැනුණ නිසා සක්මන නවතා සිටගෙන සිටියෙමි. එසේ අඩු එසේ අඩු නොවුණු නිසා ඇද ඇඳ වෙත ගොස් වැතිර සිදුවන දෙය දෙස බලා සිටියෙමි. පැය කාලකට කාලක් පමණ ගිය පසු මුහුණේ මාංශ පේශීන් චලනය වන්නට විය. ඒ සමගම මුළු කය පුරා දිවෙන සිසිල් බවක් ඇති විය. එවිට භ්‍රමණය වූ ගතිය නැවතිනි. අනතුරුව මම පර්යංකයට පැමිණ සර්සනය දෙස බලා සිටියෙමි. ආශ්වාසයේ දිග කොට බව උණුසුම හා ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේදී පිටවන හුස්ම රැල්ල බරගතියකින් යුතු බවද හඳුනා ගතිමි. ආශ්වාසයේදී උදරයේ හැකිලෙන බවත් ප්‍රාශ්වාසයේදී උදරය පිම්බෙන බවත් දුටු වෙමි. මෙසේ ආනාපාන සතියේ සිහිය එළඹ සිටියේදී හුස්ම රැල්ල සිහින් වී නොදැනී ගිය අතර කයෙන් මිදුන කොටසක මා සුවදායි ලෙස සිටින බව දැනුනි. මට කිසිවක් සිතට සිටීමට සිතට අදහස් නොයි. බලාගත් අත බලාගෙන සිටිනවා වැනිය. පවතින කය භ්‍රමණය නිරුද්ධ ඌසේ. වරහන් ඇතුලේ මලමිනියක් බඳුය. අනික් අතින් අනිත් අත ස්පර්ශ කර බැලීමට නොහැක. දෑත් බරගතියෙන් යුක්තය. කය සෙලවිය නොහැකිසේ දැනේ. හීන් සුලන් රැල්ලක් මත සිටිනසේ දැනුනි. මෙසේ පැය භාගයකට අධික කාලයක් සිටියෙමි. නැවත මා චලනය වනසේ දැනුනි. එවිට මට මාගේ දෙනෙත් ඇරිනි. ස්වාමීන් වහන්ස සක්මන තුලදී සමාධිය වැඩි වී විසිවන ගතිය එන විට සමාධිය නතර කළ යුතුයද? කය පර්යංකයේදී හිරිවැටුනාසේ දැනි බරගතියක් ඇතිව ප්‍රාණය නිරුද්ධ වූසේ දැනෙන ස්වභාවය ඇතිවුණු බව දැනුන විට කුමක් කළ යුතුයදයි පහදා දෙනමින් ඉල්ලමි. ත්වන් සරණයි. ඉස්සලා අපි ලිපියක කියුණා සක්මණේදී වගේ තෝන්තු ගති පාලනය කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් හැකිතා කිරියව මාරු කරන්නේ නැතුව සක්මණේදී මේක ඉවර වෙන්න අරින්ද එතකොට නම් නිෂ්ඨාවක් තියෙනවා. ඒව නැතුව පිටිතැනකට ගියත් ඔක සනීපුණත් වැඩි වුණත් ඒ අතරමැද කරපු අර ඉරියාපත වෙනස්කම නිසා අපිට විනිශ්චයකට එන්න බෑ මොකක්ද උනේ කියලා. ඒ ප්‍රශ්න මතුනේ කොතනද ඒ විවරණ කම ඉන්න. ඊට පස්සේ ඉඳගෙන ඉන්නකොට Tamanට ඇඟ හොල්ලා ගන්න බැරුව මේ වගේ ගල් වුණාට පස්සේ මොනවද කරන්න ඕන කියලා අහලා වැඩක් නැහැ. මොකුත් කරන්න බෑ ඒ වෙලාවේ. ඉතින් ඒකට එහෙම ඉන්න දෙන එකයි තියෙන්නේ. ඒකත් අර ඉස්සල ප්‍රශ්න තමයි. අහන්න මොනවක්වත් කරගන්න බැරි තත්ත්වෙ ඉන්නකොට මොනවද කරන්න ඕනේ කියලා අහන්න ගියාට පස්සේ මගෙන් කියාවි එහෙම කරන්න පුළුවන් හැකියාවක් තරම් දෙන්න කියලා. මට හැකියාවක් නැහැ. මම සාමාන්‍ය කියන්නේත් නැහැ. ඒ වෙච්ච දෙයට මොන්නවත් වෙන්නේ නැහැ. එහෙම මේ පටන් ගත්ත දේ ඉවර වෙනකම් දුරස්ත බැල්මකින් ඒක දිහා බලාන ඉඳයි අපෙන් ඉල්ලන උපේක්ෂාව. උපේක්ෂාව මදි නිසායි අපි මේ බාහිරින් අර කරන්න ඕනද මේ කරන්න ඕනද මොකද්ද කරන්න ඕන කියලා හිතන්නේ. මේ දේ වුණාට පස්සේ මතක තියාගන්න ඒක හේමම නිසින්ින්ද ඒක ඉවර වෙනකම් මේ යන්න අරින්න. ඔය කිව්වට මොකක්වත් වෙන්නේ නැහැ බය වෙන්න දෙයක් නැහැ. වැඩිම උණුම් මැරෙයි. ගාග්මස නිකුණොත් තමයි මැරෙන්නේ. එහෙනම් පිස්සු වැඩි. මේ ගණන් ගන්න එපා. දෙකම ගණන් ගන්න. බලංග නැතුව භාවනා කරගෙන යන එකයි තියෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි හොඳින් සක්මන් කර පර්යංක භාවනාව සඳහා වාඩි වීමි. ඉරියව්ව නිරීක්ෂණය කොට ආශ්වාස ප්‍රශ්වාස දෙස වැළුවෙමි. හුස්ම රැල්ල දිග වශයෙන් කෙටි වශයෙන් බලමින් සිටින විට වෙනදා මෙන්ම හුස්ම සංසිඳී ගිය පසු විවේකයෙන් බලා සිටියෙමි. බොහෝ වේලාවක් එසේ සිටියෙමි. ඒ අතරතුර තද ගැස්සීමක් ඇතිවිය. වරහන් ඇතුලේ මීට පෙරද එසේ වී තිබේ. එහෙත් මා හිඳගෙන සිටි ඉරියව්වේම සිටින බව දැනුනි. නොයෙකුත් ආලෝක පෙනුනද මධ්‍යස්ත සිතින් ඒ දෙස බලා සිටියෙමි. පසුගිය දිනවලට වඩා සිතුවිලි පැමිණීමද අඩු වී ඇතැයි මට සිතේ. ඒ අතරම මා මූලික අරමුණෙන් මිදී ඇද්දැයි සැකයක් ඇතිවිය. ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔය මේක මැදම සඳහන් කරලා තියෙන ඒ වගේ වෙනකොට තමන් ඉන්නේ ඉරියව්ව තමයි මේ ලාංඡනයට ගන්නෙ, නිමිත්තට ගන්නෙ. ඒ නිසා භාවනාවෙන් හිත පිට ගියාද කියලා සැක වුණොත් එක්ක මූල කර්මස්ථානයේ ගන්න උරගලක් විදියට උරගා බලන්න නැත්නම් ඉරියව්ව ගන්න. ඒ දෙකම අපිට අතේ දුරෙන් කියලා තියෙන බුදුහාමුදුරුවෝ. සැක එනවමයි ආපු ගමන් ඉඳගෙන ඉන්න ඉරියව් බලන්න නැත්නම් මූල කර්මස්ථානය බලන්න. හැබැයි මෙහෙමත් එකක් කියන්නේ. සැක නැති නම් බලන්න එපා. බලන්න ඕන සැකනම් විතරයි. ඒ නිසා හැම වෙලාවෙම මේක තට්ටු කර කර ඉන්න යන්න එපා. සැක එන තරම් කෙලස් බරිතනම් බලන්න. ඒකට සැක දුරු කරන්න. හැබැයි සැක නැත්නම් බලන්න එපා. දිගට කරගෙන යන්න. අති ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී වරින් වර වෙනත් අරමුණු වලට හිත ගියත් පියවර 10කට 15කට වඩා හැම විටම පාදවිත සතිය පිහිටුවා ගත හැක. සමහර විටක මුළු වැලි මළුවම සතියෙන් පියවර තැබිය හැක. ඒ හැම විටම වම දකුණ වෙන්වද පායට වැලි තෙරපීමද දැනි පාදයේ වැලි යටට මදක් ඉවි යනවා දැනි. සමහර විටක පායේ පැත්තක් පළමුව වැලි වලට තෙරපී ඉතිරිය ඉන්පසුව තෙරපෙන හැටි දැනුනි. සෑම විටම මාගේ වම් පාය දකුණු පායට වඩා තදින් තෙරපෙනු දැනුනි. දකුණු පාය සමහර විටක යන්තම් පොළවට තෙරපුණු දැනුනි. ලනු පැදුරට වඩා වැලි මළුවේ සක්මන වඩා සාර්ථක ලෙස දැනුනි. පර්යංක භාවනාවේදී බොහෝ විට සිතට වෙනත් අරමුණු ගලා ඒ. සමහර විටක විනාඩි 10ක් පමණ සිත සතියෙන් පිට අරමුණු වලට ගොස් තිබුණි. ඒ ඒ බව දැනුණු විගස නැවත ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කළෙමි. බොහෝ වාරවල නිරන්තරයෙන් සිත පිට යනු දැනුනි. ඒ අතර වරක් දෙකක් හොඳින් සිහිය පිහිටුවා ගැනීමට හැකි වූ අවස්ථා ඇත. ඒ අවස්ථාවලදී ආශ්වාසයේ නාසයේ මුල වැදෙනු දැනුනි. ප්‍රාශ්වාසයේද නාසයේ මුල වැදෙනු දැනුනි. ප්‍රාශ්වාසයේ ආශ්වාසයට වඩා මදක් රස්නියෙන් පිටවනු දැනුනි. භාවනාව පටන්ගෙන ටික වේලාවකින් මුහුණේ ඉදිකටු අනින්නාක් මෙන් දැනුනි. විටක ඉවසිය නොහැකි අයුරින් මෙසේ දැනුණු විට මුහුණ පිස දැමීමටද සිතුනමුත් ඉවසාගෙන සිටියෙමි. මෙවන් වාර පසුගිය දින කිහිපයටම දෙතුන් වරකට වඩා සිදු වූයේ අනිත් අසිදු වූයේ නැත. අනිත් අවස්ථාවන් ගැන අනිත් අවස්ථාවන් ගැන භාවනාව සාර්ථක නැද්දෝයි මද කලකිරීමකට පත්ුවත් ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සිත පිට යාම් ගණන් නොගෙන දිගටම කරගෙන යාමට අදිෂ්ඨාන කර ගතිමි. යම් උපදේශක් ඇතොත් කරුණාවෙන් වදාරන සේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණ හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේ ලියුම විතරක් සහ කරලා තියෙනවා හිත පිට යෑමේ තියෙන අනතුරු දක්ෂ නිසා අරමුණේ හිත තියෙනකොට අරමුණ විස්තර බලන්න. ආශ්වාස කරනකොට නාසිකාග්‍රේ වැටෙනවා ප්‍රශ්වාස කරනකොට නාසිකාග්‍රේ වැටෙනවා උණුසුම් සිසිලත වැටෙනවා කියලා අර වැටෙන ටික පිට නොයා පිට නොයා තියෙන ටික දැක ගන්න උත්සාහ කරලා තියෙනවා. මෙලියුමේ විතරයි එහෙම සටහන් කරලා තියෙන්නේ අන්තිය වගේදී දල සටහන් විතරයි තියෙන්නේ. ඒ නිසා මේ විදිහටම මෙලියුම ලියුපෙකනා හිත පිට යනවා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හිපිට යන නිසා පිට නොයා යම් විදිහකට අරමුණට හිත දැම්මොත් ඒ තොරතුරු සේරම අහුලා ගන්න. ඒ සෙර්තු සේරම උකහා ගන්න. එතකොට තමයි තේරෙනවා හොඳ ලස්සනට මේ භාවනා විදියුණුව කියන්නේ මොකද්ද කියලා හිත පිට යෑමත් නතර වෙලා අරමුණේ තොරතුරු ටික ගන්න තියෙන උනන්දුව යෝගයෙන් ලැබෙන තොරතුරු ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න හිත පිට යාම සාපේක්ෂව ලැබෙන තොරතුරු වැඩි වෙන්න වැඩි වෙන්න හිත පිට යාම සාපේක්ෂව අඩු වෙනවා. එතකොට තමයි තේරෙන පටන් ගන්න මේක මම උපයාගත් එකක්. මේ කවුරුත් කියලා දීව කරපු එකක් නෙවෙයි. මම උපයාගත් එකක් කියලා. Tamanටම අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂයෙන් ලැබෙනවා. අනික කට්ටිය ඕන තරම් වේගෙක් ගියාවයි තමන් තමන්ගේ වේගය කඩා ගන්න නැතුව ලැබෙන හරියට අරමුණ ලැබෙන වෙලාවේදී අරමුණේ විස්තර ටික හොයන්න දන්නවනම් එනිසා කොච්චර බිම දාලා පෑගුවත් හම්බෙච්ච වෙලාවක ගන්න නැගිටිනවා. ඒ නිසා ලියලා තියෙන විදිහටම හිත පිට යාම ගැන කරදර වෙන්න එපා. අරමුණට හිත පීඨන වෙලාවේ මීටත් වඩා තොරතුරු ඉදිරිපත් කරන්න උකහා ගන්න ඉදිරිපත් කරන්න එතකොට බොහෝ කලකින් මේ මෙනෙහි කිරීමේ ආනිසංස Tamanටම ලැබෙන්න පටන් ගන්නවා ගරුතර ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව දකුණ වම කියා තබන විට සක්මන් මළුවේදී යටිපතුල වැලි වලට එරී යන බවත් ලොකු වැලිකට පොඩි වැලිකට සිසිල් බව හා උණුසුම් බව වැටහේ ඔසවනවා ගිනියනවා තබනවා යනුවෙන් මෙනෙහි කරන විට විලුඹ එසවි මාපට ඇඟිල්ල දක්වා යන ආකාරය වැටහි. නැවතී සිටින විට වරහන් ඇතුලේ ඉදිරිය බලා මා ඉදිරියට ඉදිරියට පාවෙන ආකාරයක් පෙනේ. සක්මන් භාවනාව කිසිම අපහසුාවක් නොමැතිව වැඩි වේලාවක් කිරීමට පුළුවනි. පර්යංක භාවනාව මුල් දවස් ටිකේ කිසිම දෙයක් මෙනෙහි නොකර ඉඳගෙන සිටින ආකාරයත් හුස්ම ගන්න පිට කරන ආකාරයේ දෙස බැලුවා. එවිට මට වැඩි වේලාවක් කිරීමට බැරි වුණා. හිසේ කැක්කුමක් ආවා. දැන් ටික ටික අඩු. දැන් ටික වේලාවක් පරයන්ක භාවනාවේ යෙදෙනවා. බුද්ධානුස්සති භාවනාව වඩා ආනාපාන සතිය මෙනෙහි කරනවා. එෙහිදී හුස්ම පිට වෙන විට උණුසුම් බවත්, හුස්ම ගන්නා විට සිසිල් බවත් වැටහි. හුස්ම දිග කෙටි වශයෙන්ද දැනේ. මෙය ටික වේලාවක් කරගෙන යන විට සිත වෙන අරමුණු කරා යයි. එහෙත් ඉඳගෙන සිටින බව දැනි. ගරුතර ස්වාමීන් වහන්ස මාගේ හිසේ බරගතිය භාවනාව දිගින් දිගටම කරගෙන යන විට අඩු වී යයිද මා මේ කරන ආකාරය නිවැරදිද කියා පහදා දෙනමෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි තමන්ට අර හිතේ බරගතිය ඉස කැක්කුම තදගති තියෙනවා නම් ආනපන හොයහින් එපා ඒ බරගතිය විතරක්ම මෙනෙහි කරන්න මට තමන්ට නිතරම තියෙනවා නම් මේ බර ගතිය, තද ගතිය, ඉසකක්කම, දතේකක්කම, බඩේකක්කම. ඒක ඉතින් හොල්ලන්න බැරි අරමුණ. හොල්ලන්න බැරි සතියක්. ඔය එකෙන් පිට පිට යන්නේම නැහැ. ඒ නිසා ඒක එතනම හිත තියලා මෙනේ කරන්න එතකොට කරයි. එතකොට ඒකෝ මේ භාවනාවක වැඩෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වේදනාව වෙවිලා තමයි මරලා දාන්න ඕනේ. මම දැකලා නැහැ ඒව කවුදක්වත් මෙනේ කරගෙන ඉන්නකොට මැරිච්ච කෙනෙක් තාම. නිසා ඒ එයා ඇවිල්ලා තියෙන මොකක් හරි පණිවිඩයකට නම් ඒකම අරමුණු කරගන්න ඒකම නිමිටි කරලා මෙනෙහි කරන්න තරහට නෙවෙයි. අයින් කරන්න නෙවෙයි. මේ චීන වේදනාව මෙනෙහි කරන්න කුතුමාකාර මේ පෙර නිමිත්තක් වෙන්නේ ඉඳී තියෙනවා. ඒක තියෙද්දි වෙන අරමුණ වලට යන්න එපා ගිය ගමන් මේක වැඩි වෙනවා. ඒ නිසා මේක අයින් කරන්න භවනා අයින් කරන්න හිතන්නත් එපා. මේ ගෙට ආපු අමුත්තා. ඒකම මෙනෙහි කරලා භවනා කරන්න එතකොට තමයි දුර ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හොඳයි අපි විනාඩි 10ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා සාමාන්‍ය පුරුදු පරිදි පැයට. ඒ අනුව මම තවදුරටත් බලාපොරොත්තු වෙන්නේ සභාවේ ප්‍රශ්නට උත්තර දෙමු කියලා. අපි මෙතනින් අපේ ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිමාව සටහන් කරනවා. අපි තුනට මෙතන රැස් වෙනවා. ඊගාව පරියංක සැසිවාරය සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.